තාතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි තිපජානාති හිතෝ වා හිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යථා යථා වා කායස්ස පනිහිතෝ හෝති කථා තථානං පජානාති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි තත්කාලේ පුරාම මේ සතිපට්ඨාන සූත්‍රය කියන ඉතාම වටිනා භාවනා ජීවිතයේ බොහෝ වටිනා සූත්‍රය තමයි ඉදිරිපත් කරගත්තේ ඒ අනුව කරගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි අවස්ථා 14ක් පවු කළා අද මේ 13ක් පවු කළා අද මේ 14 වෙනි පැයටයි හැමිලා තියෙන්නේ. අපි ගිය වතාවේ දීපත් කරගත්තේ සතිපට්ඨානට ප්‍රතිපට්ඨාන භාවනාවට ප්‍රවේශය වෙන ආනාපානීය භාවනාව සම්බන්ධව පුරුකා. ඒකේ අවසාන කොටසේදී ඉතාමත්ම පුළුල් ශේෂ්ඨයකට යොත් කිරීමක් ආරාධනාවක් සමාරාධනාවක් සහිතවයි ඒ ආනාපාන මුල්ම පරුවයත් සමාන වෙන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ කය ඒ කයෙහි ඇත්තා වූ ආස්වාද ප්‍රසආද කය වායු කුඨබ්බ ධාතුව මුල් කරගෙන පටන් ගන්නා වූ ඒ ලෝකයේ ප්‍රසිද්ධව පවතින ආ වූ මේ ආනාපාන සති භාවනාව අවසානයේදී ඒ මාර්ගයේ Tamanගේ ආධ්‍යාත්මික සම්පූර්ණ ලෝකයක් බාහිර සම්පූර්ණ ලෝකයක් ඇතිවීම පවතින ලෝකයක් නැතිවීම පවතින ලෝකයක් ආදී වශයෙන් කාලයේ වශයෙන් අවකාශයේ වශයෙන් කුළුල් භාවයකට පොදු භාවයකට පත් කරමින් ඒ සමාලෝචනයක් තමයි මේ ආනාපාන පරිවේ අවසන් කරන්නේ. ඒකෙන් පේනවා මේ එක රේඛීය නැත්නම් ඒක ගංගල් කුරුක් වගේ එකින් එකට සම්බන්ධ වෙන්න ඉදිරිපත් කිරීමට ගන්න උත්සාහයක් මෙතන තිබුණා සෑම සංදිස්ථානයකදීම කොහොම පළල් භාවයක් ඒ වගේම ගැඹුරක් කියන මේ දෙකම ඉඳ තියාගෙන යන දේශනා විලාසයක් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ඊට වැඩිය වෙනස්ව රේඛීය සම්බන්ධතාවය එහෙම නැත්නම් කුරුකෙන් මුරුක සම්බන්ධ කරනතාවයේ දක්වන සූත්‍ර ඒකට සාපේක්ෂව සූත්‍ර පිටකයේ කොටසක් අපිට ලැබෙනවා. දැන් ආනාපාන සති සූත්‍රය ගත්තාම ඒකේ තියෙන ආනාපාන සතිය දිගටම දිගට ගෙනියන හැටි. ගිරිමානන්ද සූත්‍රයේ, ඉන්දුල සූත්‍රය ආදී සූත්‍රවල ආනාපාන සතිය දිගට වඩන හැටි විස්තර වශයෙන් පෙන්නනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනාපාන සතියේ දිගට පෙන්වන ක්‍රමය එක ආකාරයකට පිටු කරලා ඒ අවසාන සමාලෝචනයේ අනෙකුත් සූත්‍ර වලින් ඉගෙන ගන්නා කොටස් මේකට සම්බන්ධ කරලා දැන ගැනීමකට ඊට ප්‍රස්තාව සලසලා දෙන්න. ඒක ඉවර වෙලා එන විදිහට කියන මේ ආනාපාන කොටස හඳුනා දුන්නට පස්සේ අද අපි මේ ඉදිරිපත් කරගත්ත හතර ඉරියව්ව පිළිබඳව දේශනාව ආරම්භ. මේ දේශනාව ආරම්භයේදී පුනච පරම් භික්කවේ කියලායි ඒ ආරම්භක පාඩය නැවතද මහණෙනි තවත් භාවනාවක් කියමි ආනාපාන සතිය හඳුන්වා දීලා සෑහෙන දුරකට ඉදිරිපත් කරලා ඒ මතුමත්යේ කියේතු නමුත් මෙතන ලොකිය වෙන කොටස් රාශියකට ඊට ප්‍රස්තාව කියලා දැන් යනවා ඉරියාපතනවා මේ විදිහට බලනකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ මෙතුක්කල් ආනාපානෙ ඉදිරිපත් කරපු කොටස සමත භාවනාවට අදාළ කොටසක් කියන එක දැනට භාවනා ලෝකේ වාද විවාද වලින් තොරයි. හැම කෙනෙක් ප්‍රතිගන්නවා මේ ආනාපානයේ සතර අෂ්ටසති සතර සප්තසති ඊගාවට භංවා අස්සසන්තෝ දීගංවා පස්සසන්තෝ රක්ඛංවා අස්සසන්තෝ රක්ඛංවා පස්සසන්තෝ සතරාය පටිසංවේදී ඊගාවට සත්තම් බයං කාය ප්‍රතිහාර කියන මේ හතර කෙල මට්ටම් හතර මේ ආනාපාන සම්බන්ධ කරගෙන සමත භාවනා විස්තර කරනවා ඊගාවට මේ අත අපි දැන් මාතෘකා කරගෙන ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන කොටස සමතේ පැත්තට නොකැලපෙනවා නෙවෙයි නමුත් බොහෝමත්ම ඉක්මනට විපස්සනා පැත්තට ආරාධනාවක් තියෙනවා ඒ සූත්‍රයේ කියවන කොටස් විතර අහන කොටස් ඒක වැටෙනවා ඒ වගේම තමයි අටුවා විතරේ ගත්තාම සාමාන්‍ය සූත්‍රයේ විපස්සනාවට වඩා වේගී බොහෝ ඉක්මනට විපස්සනාව දිහාට අතුවා විවරණය යොමු වෙනවා ඒක නිසා ඉතර මේ පාර දේශනා අවසානයේ සඳහන් කරගත්ත විදිහට අද වර්තමාන යුගයේ භාවනා ලෝකයේ ගණාචාරීන් වහන්සේලා වශයෙන් හැසිරෙන කටයුතු කරන ගුරුතුමන් වහන්සේලාගේ බේද දෙකක් කියනවා ඒක හොඳ හැදෙන සාසනයක ඒක ඇති දෙකක් තමයි ඉතාමත්ම තේසි ක්‍රමයට කැමති. ඒ කියන්නේ සංඛේප රුචි කියන එක සඳහන් කරනවා චිත්තයන්ට ගැළපෙන තාලෙට ප්‍රඥා ගෝචර තේසි ක්‍රම ඉදිරිපත් කරන ඒකට කැමති එවැනි චිත්තයන්ගේ ප්‍රියමනාපයේ දිනා ගන්න දුර්වල කොටසක්. තව කොටසක් තියෙනවා අවිචාර රුචි කියලා ඉතාමත්ම පවිත්‍ර කුංචු කුංචු සෑම කොටසක්ම විස්තර කරමින් සියල්ල දත යුතුයි සබ්බේ සබ්බං සබ්බං සබ්බං කියන පැත්තට සියල්ල දබේ යුතුයි කියන පැත්තේ විස්තර කරනවා. මෙන්න මේ කොටස දෙක තුල ගුරුවරු අතර කෝකෝටත් ඒ ආධුනික ශිෂ්‍යයන් අතර ලොකු ප්‍රශ්න පැනනවා. සංකේතරුකේ අත්තන්න තියෙන්නේ ලොකු ආරාධනාවක්. අදම පටන් ගන්න, ධර්ම පටන් ගන්න, ඔය ඉන්න ජීවන රසාවේ පටන් ගන්න කියලා මේ ඒක පිළිබඳව ලොකු සංවේදනාවක් ඇති සංකාර බය යැත්තන්ට වහා ආරාධනාවක් කරනවා දිගන්නන් සුල්තා. ඉථාරදියත්ෝ ඒ යෝගාවචරයන්ගේ සුසුසුකම් බලලා මේ සාමාන්‍ය කාර්මිකා පිළිම් වගේ දේවල් වලට සමතේ වැඩි වගේ දේවල් වලට මේ පුංචි පුංචි යෝගාවචරයන්ගේ ගති ලක්ෂණ වත් පිළිවෙත් ආදී හතර සංවර සීල ගා ගඩු කරලා සලකලා ඒ සම්පූර්ණ කරමින් යන ගමනකුත් තියෙනවා. ඒ නිසා අර ඒ වාගේ උපාත් විස්තර සහිතව සීලයට සෑහෙන විනයට සෑහෙන තනක් දීගෙන යන ඇත්තෝ විශේෂයෙන් මේ වගේ ස්ථාන වල ඉන්න ශිෂ්‍යෝ අර සිටි ක්‍රමයේ ඉක්මන් ක්‍රමයේ ගත කරන ඇත්තන් දිහා එක වපර හැකින් බලන ගැටය. ඒ වගේම තමයි සිටි ක්‍රමයේ ඉස්හාම ඉක්මනින් සමාධි ප්‍රඥා කොටසට සීලය ගැන වැඩිය, විනය ගැන වැඩිය අවුත් අවුසයි නැතුව සමාධියෙන් ප්‍රඥාවෙන් ඉක්මනට යන ඇත්තෝ අර පුරාත්ම මූලික සුසුකම් හොයමින් ගත කරන නැත්නම් තියා අවඥාවට බඳ ගැටියක් තියෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ප්‍රශ්නෙට උත්තරයක් නොසපයන සුළු ඒ මොකද අර ආනාපාන සති සූත්‍රේ වාගේ ආනාපානේ හොඳට විස්තර කරලා දෙන ඉවුවයිදී ඇත්තටම ඕන තරම් විගහකට අරගෙන ඕන තරම් මුතක්ෂණ පෙන්වනවා ඒ විස්තර රුපියක් තමයි. සතිපට්ඨාන භාවනාවෙන් ගන්නකොට ආනාපාන සතිය පිළිබඳව මේ කෙටි හැඳින්වීමකට පස්සේ ඍජුව මේ විපස්සනාට බැස ගැනීම නිසා අර සංකේත රුචි අදහස් අත්තා වූ ගුරු උපතිච්ඡයන්ට මේකෙන් සාහෙන ධෛර්යය සාක්ෂි ලැබෙන ගැතියක් ඒක නිසා අපිට සාමාන්‍යයෙන් වාදයකට නොගොස් ආස්තික වශයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ මේ මුල් භාවනාවට බැසගත්ත මුල් කාලේ මේ වාගේ අනුසුදු වෙනසක් මේක තිබුණාට භාවනාවේ ඉස්සරහට යනකොට මේ දෙක අතර තියෙන වෙනස හුඟා අඩුයි ඉහත යනකොට යනකොට දෙකේම කරන්න හදාන්නේ එකම සංඥාවක් පිළිසුදු අදහසක් නමුත් ඒ අතුල් වෙන දොරටු දෙක දෙපැත්තෙන් තියෙන නිසා පේන තියෙන්නේ හාත්පස වෙනස. ඒක නිසා සමතය විපස්සනාවට විපස්සනාව සමතයට ගත්තාම හාත්පස වෙනස් එකක් නෙවෙයි ඉහළට යනකොට යනකොට එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන ප්‍රකාශකට දෙක. ඒ ලංකාවේ ප්‍රසිද්ධ මේ පාර්ශ්වික නිදර්ශනය තමයි ත්‍රිපාද කන්දනාගින්ද පාරවල් දෙකක්. මේ පාරවල් දෙක දෙපැත්තෙන් ඇවිල්ලා ත්‍රිපාද පක්මේට යොමු වෙලා තියෙනවා. ඒක නිසා දැන්නේ සානුවේ ගමන් කරන ඇත්තෝ ත්‍රිපාද දිහාට යනකොට දෙපැත්තකින් ඇවිල්ලා නමුත් ඉහළට යන යනකොට යනකොට යනකොට මහගිරි දඹේ හරියට යනකොට දෙගොල්ලම ත්‍රිපාදේ දකිමින් සමාන්තරව ඉහළට ගමන් කරන හැටි තේනකොට දෙකම ඉවර වෙන්නේ පස්මේ. ඉරිපාද මළුවේ. එතෙන් ගියාම ඔක්කොම එකයි. එතෙන් පංජාන බලනකොට පාරවල් දෙකක් තියෙනවා. ඉතින් මේ තමන් ප්‍රතිච්ඡ ප්‍රදේශයේ හැටියට තමන් පාස්වා ප්‍රදේශයේ තියෙන ප්‍රදේශයේ හැටියට ළඟ දෙකක් තියෙන බව දන්නේ ඉහළ ගියාට පස්සේ. නමුත් මේ දෙකම යොමු කරවන්නේ එකමයි. ආනේ මූලික හිත පුළුල්ව මේ ප්‍රශ්න දිහා බලන්න හොඳ සම්දිස්ථානයක්. ආනාපානෙන් පස්සේ දෙලින්ම මේ හතර ඉරියව්ව වෙන්නට ස්වරූපය. ඒ කුලතේ පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ ගච්ඡාමි පජාන. ඒ යන්නේ යන බව දැනගන්න. ඒ කියන්නේ හොඳට යෑමේ ක්‍රියාව භාවනාවට නංගනවායි කියලායි අපි අද කාලේ භාෂාවෙන් මේකට කියන්නේ. අපි සාමාන්‍යයෙන් ආනාපාන භාවනාව කරන්න ඉස්සෙල්ලා ඉපදිච්ච දවසේ ඉඳලාම හුස්ම ගන්න ගැතියක් තිබුණා. අපි එදා තේරුම් අරගත්තා මේ පාණ කියන වචනේ සෑම ප්‍රාණීන්ටම සංස්කෘත වශයෙන් ප්‍රාණ කිව්වට පාලියෙන් පාණ කියන වචනේ පාඨන ඒක පාලි අටුවාව තෝරන්නේ මේ වාතය බොනොයි කියන හුස්ම ගන්නවා කියන අර්ථය. ඒ හුස්ම ගත්තට හැම හුස්මක්ම ආනාපාන සති භාවනාවට වැඩේ. ඒ සඳහා විශේෂයෙන්ම මේක භාවනාවක් බව දැනගෙන භාවනාවට නැංවීම. කෙරුවත් තමයි ඒක දිගින් දිගට දිගින් දිගට මේ සංකාරයෙන් ගැලවෙන්න එහෙම නැත්නම් පරම නිස්සාරවට සුදු දෙයක් ගතියක්. එහෙම නැතුව දුක්ඛ ඩක්කට දුක්ඛ ඩක්ක පමණි ආනාපාන සතිය වෙන්නේ. ඒ වගේම තමයි ඉපදුනා වූ සත්වය ඉන්නා බවට ලකුණක් තමයි නලියට ගතිය. එහෙට මෙහෙට යන ගතිය. අපි ඕනම ඉතා කුඩා ජීවියේ නැත්නම් උදා අකුඩා වස්තුවක් ඒ අන්විෂයකට දාලා බලනකොට ඒක පණ තියනවද නැද්ද කියලා බලන්නේ නලියන ගැටේ. නලියනව නම් පණ තියෙන. ආන්නේ සත්‍යයකට ගුරුමයේ මූලික ස්වභාව හැම වෙලාවෙදීම නිවනට වෙලා නැති නිසා නම් එළම නිවන සඳහා උපකාර කරගත හැකි වෙන ආකාරයක් තමයි මේ සංවචනාංශයේ මෙතනදී පෙන්නේ. යනකොට යන බව දැනගන්න. ඒ සඳහා අපිට ඒ නිසා යන සාමාන්‍ය අපි යෝග ජීවිතයක් විකුණු ආසලක ජීවිතයක් ගත්තොත් මේ බණ අහන්න එනවා බණ අහලා යනවා පරියන්කේට එනවා පරියන්කේ යනවා පින්පාතේ වඩිනවා පින්පාතේ පස්සේ අපව වඩිනවා ආදී වශයෙන් දවස පුරා උදාක් මේ ඇවිදීමේ ක්‍රියාවලිය තියෙනවා ආනේ ක්‍රියාවලියේදී ඒක භාවනාවට නැගෙන ආකාරයක් ගැන යෝගාවචරයට විශේෂයෙන් කල්පනා කරන්න ආරාධනාවක් තමයි මේකදී. මේ සතිපට්ඨාන මේ විදිහට ගත්තන්තෝ වා ගත්තාමීති ප්‍රධානාති කියන කොටස ආනාපානයට පස්සේ භාවනාවක් වශයෙන් වෙනහැර දක්වලා තිබුණා සර්වඥයන් වහන්සේ උගාක් වෙලාවට භාවනා කරනවා කියන චිත්ත රූපයත් එක්ක නැවිලා පෙන්නේ පරියන්ත භාවනාව. නමුත් ඒ පරියන්ත භාවනාව දිගින් දිගට කරනවා කියන එක ආධුනිකයට ඉස්සරලයි. ඒ නිසා ආධුනිකයා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ භාවනා වශයෙන් අර තියෙන චිත්ත රූපයට ගැළපෙන තාලට කමඨාන් දෙනවා කියනකොට හරියට භාවනාවට අදාළ කමඨාන ඉස්සල්ලා දෙන බව හැබැයි ඒ භාවනාවේ පටන් ගන්න ඕනේ නම් සක්මන් භාවය. එන්නේ ඒකට තමයි මේ ගච්ඡන්තෝ ආ ගච්ඡාමේතු පජානාති නැත්නම් යන්නේ ජන බව දැනගන්නවා කියන එකේ මේ දොර අරගන්න එතෙන් තමයි. ඒ තරම්ම ආධුනිකයට සක්මන් භාවනා බොහෝ වැඩයි. මේ සක්මන් භාවනා පිළිබඳව මේ මාස්කකටනක් ඉතේ තියාගත්තේ නැත්නම් ඒ පරියන්ක භාවනා බොහෝම ඉක්මනට මිහි විදයක් වගේ. හඳුන් වෙච්ච දෙයක් වගේ. ඒ නිසා මේ ගත්තන්තෝ ආගත්තාමේ ප්‍රඥානාති කියන එක තුල ඇති තාක්ෂරට ඒ සක්මන් භාවනාව පිළිබඳව ලොකු ඊට ප්‍රස්තාවක් ලබා ගැනීම අර සංකේත රුචි විපස්සනාවට බර ගුරුවරුන්ගේ ශිෂ්‍යයන්ගේ විශේෂ ආඥාවක් විශේෂ ගති ලක්ෂණයක් වශයෙන් පෙන්නනවා. ආනපාන සතියෙන් ගැඹුරුවට සමතේ වඩලා සමතේ පිටවඳ ලොකු පරිච්ඡයක් ඇති කරගත් යෝගාවචරයාට නම් අර විපස්සනා යෝගාවචරයට සරණටම සක්මනේ වටිනාකම නොසලකා ඉන්නත් පුළුවන් නොසලකා හිටියට භාවනාවට බාධා වෙනවා අඩු ගතියක් තියෙනවා. මේ කාරණා යෝගාවචර සඳහන්. ඒ යෝගාවචර හසුරුවන ඇත්තෝ දැනගත යුතු අතුලක කාරණා. ඒ නිසා මේ සමත මුල් කරගෙන භාවනා කරන මධ්‍යස්ථාන වල විපස්සනා මුල් කරගෙන භාවනා කරන භාවනා මධ්‍යස්ථාන වලත් සක්මණේට දක්වන ආකල්ප දෙකක්. දෙතුන්ම පිළිගන්න සක්මණ අවශ්‍යයි කියන නමුත් හොඳට සමචයක් ඇති කරගත්ත කෙනාට නම් සක්මණ අඩුවෙන් තිබුණා භාවනා ජීවිතයේ විහිදියාව සහ ධර්ම රසයක් ධර්ම ඕජාවක් ලං කරගන්න පුළුවන්. චිත්ත ධර්ම සුඛ විහරණයක් කියේ. මේක වශයෙන්ම සැප ජීවිතයක් කියේ. ඒ නිසා ඒකට අපි කියනවා සුඛ ප්‍රතිපදා. නමුත් විපස්සනාවේදී ආරම්භක තරටයක් නැති නිසා සමාධියක් නැති නිසා ජීවිතය භාවනා ජීවිතේ බොහෝමත්ම සිද්ධි කවුනා. බොහෝම අභියෝගතර. ඒ නිසා සක්මන් භාවනාව දෙකක්. ඒ සක්මන් භාවනාවේදී අර ආනාපාන සති පරියන්ක භාවනාවට වඩා සර්වඥ ධර්මීය අස්තාරු ගැඹුරු කොටස් බොහෝම ඉක්මනට ලෝකාවතරා නැත්නම් ගුරුවරයා බලාපොරොත්තු වලට වඩා ඉක්වලට ගැඹුරු ධර්ම කරා යෝගාවචරය ඇදගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකකොට විපස්සනාදී අද්භූත වීර්යාවක් තියෙනවා. අනේ වීර්ය ඇති කරලා දෙනවා පරියන්කයට වඩා ශක්තියි. ඒ ශක්මනේදී ඇති වෙන වීර්ය ඒ විනාඩි ගානේ නෙවෙයි නමුත් Taman කොච්චර සංඛාර බයදී යුක්තව කොච්චර කුසල ඡන්දයෙන් යුක්තව යෙදෙනවද කරන්නද පාරමිතා උපනිෂේ සම්පatti කියනවාද කියනවනම් පරියන්කට වඩා ඉක්මනින් සක්මනේදී ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරුණාම ඒ පරියන්කේදී කරන සමත භාවනාවට ලොකු නිසිසි තන්දුවක්. ලොකු ජවනිකාවෙන් ජවනිකාවට සිද්ධියෙන් සිද්ධියට ඉක්මනට මාරු වෙලා ඉදිරියට ගෙන යන ගතියක් පරියන්ක භාවනාවට නිසා සක්මන් භාවනාව පිළිබඳව හොඳ ආදර භාවයක් පිළිගන්නා සුබ ගැතිය. අද හිතු රූපයක් ඒ විපස්සනා කරන ඇත්තු එහෙම නැත්නම් කර්මිකයට කියනවනම් පූර්ව කාලීනව භාවනාවට හිත නිරෝධා සමන් කරන ඉදිරියට කටයුතු අපේ භාවනා කරන මේ යෝගාවචරයන්ට ලොකු අර්ථයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර පූර්ණ කාලීනව හිමයේදී 100ක් ගත කරන අත්දැක වගේ ඉක්මනට සක්මන අතාරින්න හම් වෙන්නේ නැත්නම් අසුර කාලයක් සක්මන ආශ්‍රය කරනවා එනකොට හේතුව ඒ විහි ජීවිතේ වරින් වර භාවනාවට ගත කරන ජීවිතේ නැවත නැවත සමාජයේ කැඩෙන්න ඉඩ තියෙන අවස්ථා වැඩි නිසා මේ සමාජයේ නැවත නැවත පංකවා ගන්න පරියන්කයට වඩා සක්මණේ ඉවක් පිටුහලක්. ඒ නිසා මේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන බුද්ධ වචනේ අටුවාව දක්වලා කියන විස්තර බලනකොට ලොකු ආරාධනාවක් වේද තියෙන එතනදී මේ ඉඳ කරන කරන භාවනාවේ සක්මන් භාවනාවට හැරවීම සම්බන්ධ. ඒ පජානාති කියන පදයේ තෝරනකොට කියන්නේ විශේෂයෙන් දැනගන්න. ප්‍රකාශ ප්‍රකාශ විදියට ප්‍රකට විදියට මේක දැනගන්න. ඉතින් ඒ නිසා කියනවා සාමාන්‍යයෙන් දැන් අපි මෙතනින් නැගිටලා සංගෙට යනවා නම් එනතා වෙන ස්ථානකට යනවා නම් මේ අපි පටන් ගන්න තරදලා ඉතින් යනකම් සාමාන්‍ය දැනීමක් කාගේ නමුත් තියෙන. ඒක සිංහල සතුන්ගේ පවා තියෙන. නමුත් මේ කියන දැනුම නෙවෙයි මේ භාවනාවට නංවපු ගමනක තියෙන. පදකබන පියවරක් පාසා මේ යනවා කියන මෙතන ඉඳලා ඩංගෙට යනවා කියන මුරු වැඩි හැකි තාක් කුංචු කුංචු කොටස් වලට කඩනවා. කුංචු කුංචු කොටස් කොටස් පාට ඒ ඒ කොටකට හිතේ දෝමී හිතේ දෝමී ගමන් කරන්න පුළුවන් නම් ඒකෙදී ඒ අර හිත වැඩිපුර යදවීමේ භාවනා ක්‍රියාවට ආනිසංස වශයෙන් හිත විදිරෙන ගැතියක් වෙනවා අතීත අනාගතයේ වශයෙන් එහෙම නැත්නම් වෙන තැන් අපේ වෙන පුද්ගලියෝ වශයෙන් විසිරීම වෙලා ඒ කයෙන් හිත කයට හිත සීමා කරගන්න පුළුවන් ශක්තියක් ඇති. අර වැඩි වැඩි හිතේ යෙදෙන නිසා මෙනෙහි කිරීම නිසා. මේ මේකට අතුලාව උනන්නේ වෙනවා මේක ගෝචර සම්පජන්ණය කියන්නේ තමන්ගේ හිත භාවනා ගෝචරයේ එීම අභ්‍යන්තයෙන් නැගිටට භාවනා එතන පිය යනවා නෙවෙයි. මේ ගාවට ඇත්තාවේ මේ අවිදින ඉරියව්වට හිත කනිත කාලේ භාවනා මිනී කුඩු යොදවනවා නම් තාමත් අර හුස්ම රැල්ලේ හෝ බින්දේ නැතිීමේ හෝ කියන ඉන්සාරමුණ වෙනුවට මුළු කයම වශයෙන් හිත තාම පැති. ආන්නේ පැති ගත කිරීම යාදෙනවා. දිගින් දිගට වැඩ කරනවා නම් මේ භාවිතයට මේ ජීතවමත ලැබෙන ලාභය තමයි මේ වැඩ පිළිවෙල ඇතුලේ යෑම කියන වැඩ පිළිවෙල ඇතුලේ අර උඩගෙන ඉන කරන භාවනාවට වඩා හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. මානසික ක්‍රියාවලියකුත් කායික ක්‍රියාවලියකුත් කියන වැඩ දෙකක් යනවා. ඒකට හේතුව මොකද? ඉඳගෙන ඉන්නකොට ඉරියව් දෙකක් ඇත්තට හිත හුස්ම ඒව නැත්තම් පිටින් නැතිලෙ හිතතියි. ඒක සමාධියට පාර. ඒ වෙලාවේදී වීර්ය ක්‍රියා කරන අඩු. ඒ නිසා හිත ඒ විමර්ශ වෙලා තියෙන්නේ. සමවැදින වගේ තියෙන්නේ. නමුත් සක්මන් කරන වෙලාවදී ඒකදී සමාධිය අඩු වීර්ය වැඩ. ආනෙන්සයි ඉතිරත්තා වූ විනිවිදන ගතිය ඒ ඒ ගතිය හොඳට විසද වෙනවා. බාහිර දෙයක් නැත්නම් කාලේ වශයෙන්, දේශේ වශයෙන්, අනිත් කුද්දලේ වශයෙන් ඒ තුනම තමත්ත යෑමේ කනත්ත ඒ යෑමේ ක්‍රියාවකේ ජීවිතපාල ධර්ම වගේක් වැඩ කරන බව පේන්න පටන් ඉතින් මේක තමයි තවත් දිනු කිරීමේ අදහස. මෙතනදී සංගීත යනවා කියන සංගීත යනවා කියන පොරොන්දේ පැත්තක කියලා. සක්මණේට යනවා. සක්මණේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යනවා මෙහා කොනේ ඉඳලා එහා කොනට යනවා කියනහම අර මෙතන ඉඳලා දාන ශාලාවට යනවා වගේ කියන අර්ථයක් නෙවෙයි අර පරිණාමයේ ඉන්නා වගේ පූර්ව කාලේ භාවය. ආන්නේ කටයුතු ඉන්නකොට අර කියාපු ආකාරයට මේ අයෙම හිත නතර වෙනවා නම් ඒක නවතනාටත් එහෙම මෙහෙය කරමින් හිත ඒ සක්මන් ක්‍රියාවට බඳනවා නම් ඒ ක්‍රියාවේ වාගේ යෝගාවචරය සූරණ දක්ෂණ සාර්ථකව යැදීමේ වැඩ පිළිවෙල නැත්නම් ඒකීමේ වැඩ පිළිවෙල යැදීමේ වැඩ පිළිවෙල සැදීමේ වැඩ පිළිවෙල වගේ නැත්නම් එදවීම බැඳීම වගේ. දෙන්නස්තර වම දක්ම වශයෙන් කරනකොට මේ තුන වැඩ රාජකාරී ගොඩක් සංකීර්ණ ක්‍රියාවාචක පිටින බව තේරෙන්න පටන් ගන්නවා. මේක තව විකත වෙනවා නම් ඒ යැවීමේ කැමැත්ත, එතවීමේ කැමැත්ත, ලැබීමේ කැමැත්ත ආදී වශයෙන් සෑම ක්‍රියාවකටම විධානයක් දෛසිකව හිත වෙලා ඒ අනුව තමයි මේ කාය වැඩ කරන්නේ කියන එක දැනගන්න පුළුවන් තරම් යෝගාවචරයට අතන්දු හොයක් පහළ වෙනවා මෙතෙක් තිබුණු සම්මෝහය දුරු. අපි සීලිමකට හයි කරලා තියෙන විදුලි පංකාවක අවශ්‍ය විදුලියේ සඳ කරපුවාම ඒ විදුලි පංකාව කරපේ. ඒ කැමැතිලා ඒක වේග වැඩි වෙනොත් ඒක අපිට දෙන්නේ චක්‍රයක් විදියට. ආරම්භයේදී නම් අපි දන්නවා මේක කියන්නේ පිටුතුණයි. ඒ පිටුතුණ වේගයට වෙනකොට වෙනකොට ඒක සම්පූර්ණ චක්‍රයක් ගලන් කපන කරපේ. නමුත් නැත්නම් ඉරියව්වේ දාන්න ඉස්සෙල්ල ඒක නිකන් යකට ගොඩක් විතරයි. ඒක අර ඒක ඉරියව්වක් ඒක හැදෙමින් රටාව ඇත්තනේ යකට. විදිනේ කැවිච්ච ගමන් ඒක ඒක රටාවකට ඒක ඉරියව්වකට කරකෙන්න පටන් ගන්නවා. මේ ශක්තිය ඒ විදුලි පන්තාවේ දුරට අර විකුණු ශක්තිය කැවෙන්නේ නැත්නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ආන්නේ වගේ තමයි පයක ප්‍රසවීමේ හෝ යැවීමේ හෝ තැබීමේ විධානයේ නොදුන්න ඒක නිකන් දඬුකඩක් වගේ තමයි. නමුත් ඒක වේගින් වේගින් අතිරිකෝත් ඒ ක්‍රීඩා තරගයකට දුරන යෝගාවචරකේ පය දිහා බලුවොත් අපිට ඔය විස්තර දයිතෝ දක ගන්නට අධ්‍යාත්මයිතාවක් ලැබෙන්නේ. අපි තාම හිමීට ගමන් කරන ගමන මේ හැම කුංචු කොටක්ම විකටව වේලාවෙත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගත කරනවා නම් ගමන් කරනවා නම් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේකේ අදුබාන ක්‍රියාවලිය දෙක. මේ ක්‍රියාවලිය දෙකේ යම් වේලාවකට යෝගාවචරය සූරණ මේ නාම මාත්‍ර වශයෙන් කිව්වෙන යාමේ කනත් ඉදීමේ කනත් තදීමේ කනත් කියන එක ඔසවන ක්‍රියාවෙන් ආත්පසින්ම ස්වාදී. ඇතිවලා නැතිලා ඒ නාම මාත්‍ර චේතනාව ඇතිලා නැති කියලා යනවට සම්පූර්ණ ස්වාධීනව හය වශයෙන් එසදීමේ ක්‍රියාව ඇති වෙලා පැවතිලා නැති වෙලා මේ දෙක කොච්චර සමීප වැඩ කරලා එකිනෙක ස්වාධීනව වැඩ කරන බව තේරුම් ගන්න පුළුවන් තරමට ගැඹුරක් පස්නේ ඇති කරගන්න. අපි ඉතල දැක්කාර කරකෙන විදුලි පංකාවක් තියෙන චක්‍රය වගේ දෙයක්. පස්සේ අපි ඒකේ සත්‍ය සත්‍ය වෙන් කරලා දැක ගන්නවා. සත්‍ය සත්‍ය වෙන් කරලා දැනගත්තා. ඒකට ශක්තිය ලැබුණත් අය කරකෙන්නේ නැහැ කියලා දැනගන්නවා වගේ එතකොට තේරෙනවා විදුලිය සම්පූර්ණ වෙන ක්‍රියාවලිය ඒකෙන් කරකෙන විදුලි කාන්තාවේ අර සම්පූර්ණ චක්‍ර වෙනස් වෙනවා මේ මේ විදිහට දෙක සම්පූර්ණ වෙන්කල දැනගන්න පුළුවන් එහෙම නැත්නම් අටුවාව දවස් තුනක්ගෙන හරපාන රුවලක් උලන් බදල නැව අරගෙන යන්න ඇති ඒ උලංගේ හැටියට තමයි ඒ නැවේ ගමන සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි කය ඉදවීම චිත්තකිරිය වායෝ ධාතුව මගින් ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරනකොට ශරීරය යන උගලට මේ උලන් මාතරකට නැව ඒ ධ්‍යානට ගෙන ඊට පස්සේ ඒ එතන තියෙන කප්පිට්ටා ඒක Tamanට ඕන ධ්‍යානට හසුරුවා ගන්න. ඒ වගේ මේ ශරීරේ ක්‍රියා කිරීමේ වේග ධාරාව එකක්, හිත ක්‍රියා කිරීමේ වේග ධාරාව එකක්. කුසගිරි විවේක ධාරාව වෙනම ඇති වෙලා පැවතිලා නැතිලා යන අතරේ ශරීරයේ ක්‍රියාවලියක් වෙනම පැවතිලා ඇති වෙලා පැවතිලා නැතිලා යන මේකෙන් කොච්චර කලම් වෙලා තිබුණා හොඳ විදදවතක් ගැනීමේ ශක්තියක් යෝගාවතරට සම්පූර්ණ වෙලා මේ නිසා ඒ අතුආව ගෙනියනවා බොහොම ගැඹුරට යම් විදියකට සක්මන් කරන වෙලාවේදී වර්ණ දක්වන වශයෙන් හෝ මෙහෙය කරනවනේ එසවීම තැබීම වශයෙන් හෝ මෙනෙහි කරනවනම් එසවීම යැවීම තැබීම වශයෙන් හෝ මෙනෙහි කරනවනම් මේ මෙනෙහි කරන වෙලාවෙදී ඒ අර ආයත හිත යොදලා ඒ කයේ වඩ පිළිවෙල නාම ධර්ම රූප ධර්ම වශයෙන් දෙකක් සිද්ධ වෙනවය නාම ධර්ම ස්වාධීනව පහළ වෙලා නැතිලා යනවය රූප ධර්ම ස්වාධීනව පහළ වෙලා නැතිලා යනවය මේ දෙක අතර පුදුම විදිහේ සම්බන්ධතාවයකුත් තියෙනවය කියලා බලාගෙන යනකොට මතුමැත්තේ පහළ වෙන්නා වූ ප්‍රතිවිපස්සනාව කියනවා විපස්සනා විසින් විපස්සනා කරන්නා වූ තරමට ඒක ඒක ළඟ ළඟ කරකැවෙන අවස්ථාවට මේක හොඳ අපටහනක් වෙනවා. මේක තම තහනකුත් වෙනවා. ඒ වගේම තමයි සතිය ඥානය දෙකම දිනු කරන්නේ. Tamange කය පිටබඳව ලොකු ආශෝධයක් ඇති කරමින් සතිපට්ඨානකට උදව් ඒක නිසා සම්මත්ථානං දේව සතිපට්ඨානං සතිපට්ඨාන භාවනාවට හෝති කිය මේ විදිහට යෑමේදී ජනපල දැනගන්නවා කියලා. දැන් මේක මේ අරවගෙන කතා කරන්නේ අත්මනෙට. නමුත් යන්නේ යනපල දැනගන්නවා කියලා තවත් අපි මේක තේරුම් කරගන්න ඕන යෑම භාවනාවට නැංවීමේ දක්ෂ වෙනවා නම් ඒක යෝගාවචරයට කමඨානකොත් වෙනවා සතිපට්ඨානකොත් වෙනවා නමුත් මේ සතිපට්ඨාන බණ අහන්න කලින් සතිපට්ඨාන හිත යොදන්න කලින් අපි යන වෙලාවේදී අපිට මේ වාගේ වාසියක් යම යෑමෙන් තිබුණේ නැහැ. අපිට තිබුණේ මෙතන සංගීත යනවා කියන එක භාවනාවෙන් තොරව යනකොට සංගීත යෑම සිද්ධ වෙනවා. නමුත් ඒ යෑම තුළ කමඨාණක් කියන බව හෝ ප්‍රතිපත්තාණයක් වැඩෙන බව එදා තිබුණේ. අද ආරම්භයේදී ඒක නමුත් පහුවෙනකොට පහුවෙනකොට මේ යෑම තුළ කමඨාණ මෙන්න ප්‍රතිපත්තාණයක් ඇති වෙනකොට මට මතකයි ඉස්සල්ලාම මගේ ජීවිතේ මේ වගේ බරපතල වචන වලින් නෙවෙයි යන වේලාවදී යන බව දැනගන්නවා කියන ඒක පුහුණු කරන්න අවුරුදු දෙකක් විතර මට ගත වුණා. ඒ මොකද ඉතාලනවත් නිකන් සක්‍රීය ජීවිතයක ජීව ජීවිතයක ගත කරන ගමන් මේක විනෝදාංශයක් වශයෙන් වගේ තමයි කළේ. නමුත් එහෙම යනකොට එක දවසක මට මතකයි මහාකාර පාරේ. මගේ එක පැත්තක ඌරේ මල්ලා කෙලිලා තිබුණා. අනිත් පැත්තේ අපේ දියුණු කවර වගේක් නිකුගුණයක් වගේ තිබුණා. ඉතින් එහෙම යන ගමන් ඒක පාරට මට හුඟක් අල් උත්සාහ කළා තුන එදත් පතක් වුණා දැන් මේ යන බව මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ කිසිවරක් වරක් කියන පාට දක්ුණ ස්වම දක්ුණ ස්වම කියන අනකොට එක වේලාවක් යනකොට තේරෙනවා මිනිස්සු වැඩ හැරලා දීකින් ගෙදර යන වෙලාව. මම ඒ ගිය අධ්‍යාපන කටයුතු සංහාර කළා මේකේ යන වෙලාව ඉතින් කාර්පාර යන්ත්‍රයක්. නමුත් මේ අර මෙනෙහි කිරීමත් එක්ක මට අල්ලන්න තමයි. ඉබේම සිද්ධ වුණා මේ මෛත්‍රික වේගය නැත්තන්ට යnderර කාර්පාර මම හිමීට පියවර වේගයයි මෙනෙහි කිරීම වේගය අඩු කරා. අඩු වෙනවා. නමුත් තාම කිසිම සමතහනක් වඩපත් වීමක් හෝ ප්‍රතිපත්තහනක් වඩපත් වීමක් නැහැ උත්සාහය විතරයි. මේක කරගෙන කරගෙන යනකොට පාරටම වගේ තනිකර මම විතරමයි මේ ලෝකේ ඉන්නේ. මේ මහා පාරමද වුණාට පාරකම අත්‍යවීම 100 100දී පිරිච්ච ගතියකට. ඉතේ කරන ගතිය. මෙනෙහි කිරීමත් ඉතේම කෙරෙනවා. ඇවිදින්නත් රූපඩයක් වගේ ඉබේම කෙරෙනවා. ඒකට තේන්නේ පාරේ මම යන්න ඇරලා මම එතනදී ලයික් කරනක් වගේ එකක් නැගලා බලන ඉන්න මන් දිහාම. සම්පූර්ණ හිතමිනේ කරන දෙයක් පිට මිනිහෙක් බලනවා වගේ මේක නිකන් චිත්තපතියක් බලන වෙලාවක වගේ පාරක ලෝක දෙකට බෙදුනා වගේ තේරෙන මුළු ලෝකෙම එකට එකතුනා වගේ තේරෙන. හැබැයි මේක තියෙන මේ අලුත් ගැතිය නිසා සතකෝල ගැතිය නිසා වහා මගේ ඒක ගැතිලා ආය අවදුනා ප්‍රකෘති ලෝකෙට එතකොට මම නැවතත් මිනිත්තුත් එක පාරේ ඇවිදින මිනිස්සෙක්. ආන්නයගේ මේ අධිකිත ගොඩාගදී සතිය පිහිටවීම සමන්ත සමුත් වෙන වෙලාවෙ එනකොට ඔය අපි දැන් කතා කරන්නේ සාමාන්‍ය අද කාලේ පාවිච්චි වෙන වචන වලින් ඒක සමන් කරාට එන ආකාරයයි මේක සරුවත්න දේශනාට වරනක බලනකොට පේන්නේ අර නාම ධර්ම වැඩ පිළිවෙල කියන මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල පුරුද්දකට අල්ලලා දුන්නට පස්සේ ඒක දිගට අර ක්‍රියාවලියට ආයක ක්‍රියාවට සමානාන්තරව ඉදීම වෙන්න පටන් ගන්නවා. මේ මෙනෙහි කරන නිසා කායික ක්‍රියාවලිය හිමීට නැවතිල්ලේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියා දෙක වෙන එකක්. මෙනේ කිරීම වැඩ පිළිවෙලක් තියෙනවා. ඇවිදීමේ වැඩ පිළිවෙලක් තියෙනවා කියලා දෙකට වෙන එකක් නම් මම නැති. ඒකකට තේරෙන්නේ හරියට Taman ගියාම Taman අමුත්‍යක් කියා බලන්නවා. මේක ජන්මුරු භාවනා මේ වගේ පාවිච්චි කරන තරතෝඩන්නේ. අනත්තෝ ශුඤ්ඤතෝ උත්තතෝ පරතෝ ශුඤ්ඤතෝ කියලයි මේ අනාත්ම සංඥා විස්තර කරන වචන පාපින පරතෝ ගල්ම කියන්නේ තනං ධ්‍යාන තන අමුත්තේ කිදුරපත් මෙන්න මේ පරතෝ ගල්ම ඇති කරන්නේ පරියන්කේදී නොවෙනවා නෙවෙයි පරියන්කේට වැඩිය බොහොම ඉක්මනට මේ සක්මණේදී සිට අනිත් එක තමයි දාහන ගන්න වෙලාවදී මේකයි ඒක තව ඉස්සරහට යොතපතන දුක් කියන්නේ තමන්ම වෙනකට දානය කරේ විදුව හෝ එපා වෙලා හෝ ඒකට ඉස්ස කරන වෙනුවට දැන් මේ දානි ගන්නකොට තමන්ටම තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන් ගැටයකට එන විදිහට යනවා නම් සක්මනේ තරම් ඒක ලේසියි මොකද කැමරට ඇස්සාවුනේ ඉතිපහා දේවයන් කැම කෙරියක් ආව විවිධ හැඟි හොඳ නරක දෙකම මේ පරතෝ බැලමට පාරක් සක්මනේදී කිසිම අර්ථයක් නැති වැඩක් කරන්නේ නැහැ ගමනක් නැති ගමනක් යන නිසා මෙන්න මේ පරතෝ බැල්ම ගන්න හරි ඒක. එහෙම නැත්නම් අපි හිතනවා නම් අපිට මෙතන ඉඳලා මේ මේකෙන් ගල හන්දියට යන්න වෙනවා. අපිට අපකාරයකට කවුරුත් නැහැ කොහොම විදිහේ ජීව. මේ ගමන යනකොට අපිට පුළුවන් වෙනවා මේ වගේ කාටවත් හිනා වෙන්න කතා කරන දෙයක් නැහැ බිමට හිතේ ලාගත්තා. ඒක වේලාවකට යනවා කියන ඉරියව්වට. හිත පදියම් වෙනකොට එහි හිත තැන්පත් වෙනකොට මේ ගමනේ යන්න යන හොඳට බලන්න. මෙන්න තුන පරතෝබයි. මෙන්න මේ පරතෝබයි ඇතිකරන්න නම් ඒ ගෝචර සම්පජඤ්ඤයයි අසම්මෝහ සම්පජඤ්ඤයයි කියන මේ දෙක උදවලට වැඩ කරනවා. ගෝචර සම්පජඤ්ඤය තමයි ඒකට ඉන්දර සපය. හේතු ධර්මයේ වෙන්නේ. ඵල ධර්මයේ වෙන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ මෙහි යන්නා වූ සතෙක්කෝ වමේකුද දකුණට යෑමක් හෝ එහෙම එකක් වෙනවට වඩා මෙතන චිත්ත වෙන්නේ නාම ධර්ම රූප ධර්ම අතර ගමනක් කියලා ඒ යෝගාවචරයට කොහොම ඉක්මනට වැටෙන්න පටන් මේ වැටෙන්න පටන් ගැනීම සමහර විටක ගුරුවරයා හිතනට වැඩිය ගෝලයා අතර දීතේ සමහර විටක ගෝලයක් පිටුවට වැඩිය ඉක්මන තමන් තුළ ක්‍රියාත්මක වෙයි නමුත් ඒ උග වේලාවකට සිද්ධ වෙන්නේ ඒ වෙනදී වෙන ආකාරයට සමන්ට වාර්තා කරගන්න බැරි තමයි. වෙනස් විදිහකට වෙන්න පුළුවන් වාර්තා කිරීම වැදගත් නැහැ කියලා හිතෙන්නත් ඉඩතියි. තවත් එකක් වෙන්න පුළුවන් සක්මන පරියන්කේ තරම් වැදගත් නැහැ කියලා හිතන්න ඉඩතියි. නමුත් ඒ අර ඒකාකාරී භාවනා ජීවිතය සම්පූර්ණ සෙල්ලක්කාර කරගන්න. සම්පූර්ණ පණකෝඩේ ඒ විතරක් නෙවෙයි භාවනාවේ ඉන්න කාලවත් කාටවත් හැදීමක් නැති නේද? කමඨාන සතුපත්තානය දෙකම වඩන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සක්මන. මේක තවත් මේ මේක තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා නම් වරින් වර භාවනාවේදීන මට මතක් වෙන්නේ ගිහිවමන් භාවනා කරපු කාලේ වරික භාවනා මධ්‍යස්ථානට ගිහින් මේ වගේ බොහෝම පූර්ව කාලීන ඒකටම යෙදিলা යෝගාවචකෙක් වගේ භාවනා කරන අනිත් දවසේ කය විද්‍යාවකට කය 25ක වැඩ හිතේ තියාගෙන වේගයෙන් වැඩ කරන. ආන්නේ දෙක අතරමැද ලොකු සම්බන්ධතාවයක් ඇති කරන්නේ පරියන්කයට වඩා තමයි. සාහන මධ්‍යස්ථානයේ ගිහිලා අපි දක්වන්නේ ඉගෙන ගන්නාදී සාහන මධ්‍යස්ථාන ඥාන ඉඳාක් වටන කරලා ඉගෙන ගන්න පරියන්කය. නමුත් ඒක ගෙදරතොට ජීවිතේ විවාහ ගන්න කරවක් තමයි. මොකද මේ මාසෙට අතක් පිට අතක් තියාගෙන කය දෙක වාඩි වෙලා ඉන්න කෙනවක් තමයි අඩුයි. නමුත් ඒ ක්‍රියාවත් වෙන අවස්ථාවල් වලත් පරියන්කේදී වගේම සූර විජේක ගෝචර සම්පජාඤ්ඤය කියන තමන්ගේ සතර සතිපට්ඨානියේම විතරද වීමේ මේ කුරුමේ වැඩ පිළිවෙල කියනවා නම් පුදුමාකාර ගැඹුරක් මේ සම්පජාඤ්ඤය අසම්භව සම්පජාඤ්ඤය ඇත්ත නැත්ත කරලා පෙන්නන මොහේ කපන ගතිය. මුළු භව සංසාර පුරාම ගෙනාවු මොහ පටල කිය. අපිව වන්මත් කෙරෙන්නේ අපි ඉන්ද්‍රජාලයකට හසු කරවන ඇත්තන් තුමකට හසු කරන මේ මම මාගේ සංඥාව කපන්න පුළුවන් ගැටයක්. මේක මේ අදහස් කරන්නේ මේ පූර්ණ කායින කපනවා කියලා. නමුත් චිත්තක්ෂණයකට අඩු කරන්න පුළුවන්. සාතංග නිරෝධයේ කෙරෙහිදී මේ චිත්තක්ෂණයේදී මේ මම යනවා සතෙක් යනවා මම කෑමට යනවා ආදී ඒ සංකල්ප සම්පූර්ණයෙන්ම දුරු වෙලා මේ දුක අපි පල ධර්ම කර බඩ පිළිවෙලක් යනවා මේ වැඩපිළිවෙල සම්පූර්ණ කෙලොස් සහිත පුද්ගලයාට ඒ කියන්නේ වැඩ ආරම්භ කරපු යෝගාවචරයට හරියට අඩුවක් අරගෙන කේස් අඳක් අපල කරනවා වගේ හරස්සම බලාගන්න. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආයෙත් ඒක හැදේ. මෙන්න මේ කියන අපි සම්මෝහයට වැඩ මෙහි කිරීමෙන් හිත වැඩ යන පිට යනවා. මෙන්න මේ විදිහට හරස් කඩුවක් දැකගත්තට පස්සේ ඒක දිගට පාවිච්චි කරන්න එක හොඳයි. ඒකයි මගේ වගකීම කියන එක තමයි මේ බණ බණ කියන එකේ අර්ථය. බණ ආනිකේ අර්ථෙත් ඒක. වචන තේරුම් ගැනීමේ අර්ථයත් ඒක. එතකොට නම් මේ යෝගාවචරය ඒ තමන්ගේ භාවනාදී සමාහලාට දකින්න රූප දෙයක් ඇතිවෙන වාගේ. දරකඩක් එහෙම යනවා වාගේ. කාටුන් චිත්‍රපටයක ඒ කාටුන් චරිතයක් ඒ ඇවිදිනා වාගේ තමන්ට දැක ගන්න පුළුවන්. මේක ඒ දැඩි නිත්‍ය සංඥාව සහිතව හොඳ සුඛෝපභෝගී ජීවිත ගත කරපු ඇත්තන්ටම දැන ගැනීමත් එක්කම හිත කලකොල තක්බීර සතිය නැතු කියාදෝ සමාධිය නැතු කියාදෝ ඔළුව තෝන්තු වෙනවා වගේ පය වැඩ කරන්නේ නැතුව යනවා සක්මණේ විහාරට මෙහෙට ඇදලා දාන්න හදනවා ආදී වගේ නානා විදියට මේක චෝදනා ස්වරූපේ ඉදිරිපත් කරනකොට වටා ගන්න ඕනේ. ඒකට භාවනාව නම් සීලාදීප කාලේ පිටිකට යනවා. නමුත් ඒ අත් බලාපොරොත්තු මේ සක්මනේදී නාම රූප ධර්ම අවබෝධ කරන්නේ සක්මනේදී ඉන්දියයි කියන බලාපොරොත්තු වෙනවාගේ එයාගේ පසු අදහස් ඉදිරිපත් කරන භාවනා කරන නැත්නම් ඒක කලකොල වෙනවා. අහකින් යයි කියලා බලාපොරොත්තු වෙනවා. අහකේ නෙවෙයි වෙන්නේ පොළේ තියෙන වැලි කැටයක් වැලි කැටයක් ගන්න තේරෙන්න වරන්. ඉතින් ඒකකොටත් අර ලොකු කුහු බලාපොරොත්තු කියන්නේ නැත්නම් බලාපොරොත්තු වීමක්. ඒක සාමාන්‍යයෙන් කියලා කියන්නේ වැඩි වීති සංඥාවේ භාවනා කරන කෙනාට දෙලකින් පල්ලට අඩගෙන වැටෙන වාගේ තමන්ගේ පදනම දෙලනවා යන්න පටන් නමුත් භාවනාවකින් බලනකොට ලැබෙන්නේ ආකත් වැඩකට හොඳ අත්දැකීම. ඒ අත්දැකීමේදී වෙන්නේ අන්නර කියන ශූන්‍යතාවයේ අනාත්ම භාවයේ තුච්ඡ භාවයේ වික්ෂක භාවයේ පරතෝම. ඒ කියන්නේ අසම්මෝයක් අපි මෙතෙක් කතා කරපු සම්මෝයේ පුරුදු වීමක් වගේ. ඉතින් ඒ නිසා සක්මන් භාවනාව මේ බෞද්ධ භාවනා ක්‍රම අතර ඉතින් තාමත්ම වැදගත් සම්දුස්ථානයක් මේ ජීවි ජීවිතයේ කියන මුකත්තම සතුටටාන දරගන්න කලින් ගත කරපු ජීවිතය ඒ වගේම සම්පූර්ණ යෝගාවතර අරණ්‍යගත ජීවිතයක් වගේ කියන මේ දෙක ගැටලනවා. මේ සක්මන් භාවනාවත් විපස්සනාවට ගරු කරන මෙලේ කිරීමට ගරු කරනත් පුරා විතර කතා. නිතර යොදවනවා. නම් සමතේ ඉක්මන් කරන ඇත්තෝ මේකට ඉස්සර කරතරන්නේ. ඒක හේතු සාහිත්‍ය වෙන දෙයක්. මොකද හොඳට සමත භාවනාවෙන් නීවර ධර්ම යටපත් වෙලා ඉන්න කෙනාට නම් ඉරියව් සමතාවය ඉබේම වගේ සිද්ධ වෙනවා. සුතර සක්මන් කරලා නැතුණත් වීර්යය විතරම නැතිලා හිටිනා සමාධිය දිනන නිසා උන්ට එහෙම මේ ගුරුවරු වැඩි සක්මන් භාවනාව පිළිබඳව වැඩි වෙලා මේකට මේක ඇත්ත බවට සාක්ෂියක් බවට හොඳම කාරණා තමයි විපස්සනා භාවනාවේදී මේ වාගේ බණ අහලා හොඳට සක්මනයි පරියන්කයි හොඳට පදම් කරගත්ත කෙනාට පහු වෙනකොට සක්මන අඩු කරලා පරියන්කේ වැඩි කරාට හානියක් වෙනවා. විතර පාතුන සමාධිය තියෙන නිසා වීර්ය සමාධියත් එක්ක සමබර ඉදී වෙනවා. එතකොට සක්මන අඩු කරනකොට තමයි. නමුත් ආරම්භයේදී නම් විපස්සනා යෝගාවචරයන්ට ඉතාම ආරක්ෂාකාරී උපදේශය තමයි 100ට 100ක් නැත්නම් දෙක සම කරලා සතිය මේ පරියන් භාවනාවට සමාන කාලයක් පරියන් සක්මන් භාවනාවට යොදන්න කියනවා. වැඩි කරන්නත් එපා අඩු කරන්න එපා සම සම. සමුලට සමුලට භාවනාව හරියනකොට පරියන් භාවනාව වැඩි කරගන්න. මේක යෝගාවචරයට විවගතුන දෙන්නේ. මේ තරම් මේ ආනිසංස ධනක මේ සක්මන් භාවනා පිළිබඳව සරුවචන් වහන්සේගේ සක්ති සංකමනානිසංස කියලා සූත්‍ර දේශනාවක් සඳහන්. ඒ සංකමනානිසංස සූත්‍රය දිහා බලනකොට පේනවා කොච්චරක් ඒක මේ සරුවචන් වහන්සේ දැනගෙන ප්‍රයෝජන ගත්ත ඒ වගේම සාක්ෂයන් දැන ගැනීම හොඳයි කියලා කොච්චරක් අන්දනවදානවා. පංචමාන භික්කවේ සංකමනානි සංසා. මහණෙනි මේ සක්මන් භාවනාවේ ආනිසංස පහක්. අත්තාන සමෝ හෝති පදාන. එතනින් ගියාම අත්තා බාධෝ හෝති. අකිතේ, ආයිතේ, සායිතේ, පීතේ සම්ම පරිණාමං ගච්ඡති. සංකමනාදි ගතෝ සමාති සියක් සිතෝ හෝති. මේ කියන්නේ මේ සක්මන් භාවනාව පිළිබඳ බුදුහාමුදුරන්ගේ කොච්චර පළල් දැනුමක් තිබිලා තියෙනවා. ඒ කාලේ දඬතිව අනේක ආගම් වල මේක දැනගෙන තියෙන්න ඇති. නමුත් අභාග්‍යයකට වගේ ඒ අර සුජානන් වහන්සේ සූත්‍රයකට දාලා මේක දේශනා කළා වගේ ඒ අත්ව මේක රැකගත්තේ නැති නිසා ඒක මෙතන විචිත්‍ර ඉතුරු වෙලා නැහැ ඉතිහාසගත ළඟ. ඒ නිසාම දරුවචනාන්දු මේක උදේක සූත්‍රයක් වගේ ශිෂ්‍යයන්ගේ සාහකයන්ගේ කටපාඩම් කරගෙන තර්ක කරලා ඉගෙනගෙන භාවනා කළ දැන ගැනීමක ඒක මුද්‍රා තබලා සංපත් කලාව වගේ දෙයක් තමයි මේ සංකමනාධිගත සූත්‍රය කියලා කියන්නේ උත්තර පංචේනී කායික සඳහන් ඒක කියනවා අත්තාබාධෝ හෝති විතර සක්මන දහවල කරන භාවිත කරන කෙනාට ආබාධ අඩුයි ආරීරික ආබාධ අඩුයි එතකොට කය සාමාන්‍ය රැකියාවක සාමාන්‍ය වෘත්තියක එදිනදා වැඩ කරනකොට හැම වෙලාවෙම කය වැඩ කරන්නේ එක පැත්තකට බර අපි වැඩ කරනකොට දකුණට බර වැඩි වමට බර අඩුයි දකුණක් කාර්ය. වමට බර වැඩි වමක් කාර්ය. එහෙම නැත්නම් හිතකට වැඩ කරන අයගේ පායට බර වැඩි අත් එකට බර අඩුයි. ඉඳගෙන වැඩ කරන අත්ංගේ අතට බර වැඩි පායට බර අඩුයි. මුතර යන්නේ නැත්නම්ගේ වගේ නෙවෙයි එකට අද ඉන්න නැත්නම්. හැම ශිල්පයක්ම ඒක ශිල්පයක් බවට පත් වෙන්නේ අය දුරට වැඩ කරන නිසා. අය සමහර වැඩ කරනවා කියන කිසිම ශිල්පයක්. හැබැයි එවැනි සමාන වැඩ කරන කෙනා ආබාධ අඩුයි. ඒ නිසා අද තියෙන්නේ මේ ජීවිතයේ සූදුවක්. ඊටාම දක්ෂ ජන්තුක වෘත්තියක ඊටාම දක්ෂ කෙනාට ඒ වෘත්තියම ලෙඩ කියලා જાතියක් අද නවීන ලෝකේ හඳුනාගෙන තියෙනවා. ප්‍රොෆෙෂනල් මේ වෘත්තියම වශයෙන් පහළ වෙන ලෙඩ જાතිය. ඒකට හේතුව හිතයි කයයි ඒ කාන්තෙන් එකම පැත්තයි වැඩ කරන්නේ. ඒක අධිකව ක්‍රියාත්මක වෙන නිසා උතන ඇතුළු අත්මභාවය නිසා ආයිසාට. ආබාධ වැඩි වෙනවා. එනිසා මොනෝ මුත්‍යක් මොනම ශිල්පයක්වත් නැහැ වෙන විදිහට කියන්න පුළුවන් චින්තයක් වෙන්නේ නැහැ. කය සමබරව වැඩ කරන කිසිම. කුංචි දරුවන්ගේ කය හරියට සමබරව වැඩ කරන නිසා උන්ට සුප්පනේ. සුප්ප ඉගෙන ගන්න තරම් දෙලෙසිලා. උන්ට හරියම පවිත්‍ර පවිත්‍ර. සත්තුන්ගේ චින්තනේ. ඒක හැම වෙලාවෙම උන්ට හරියට කය වැඩ. මේ මිනිස්යාගේ කතා විතරක් සුප්ප දක්වන්න ගිහිල්ලා අපරාධ මේ කය විකෘති කරනවා. ආන්නේ විකෘති භාවය නැති කරලා අය සමබර කිරීම මේ සක්මනේ ඇති කරන නිසා ආබාධාරි. අද විශේෂයෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ වේගෙන යන මේ සම්භාහන විද්‍යාවේදී හොඳට පේන්න කියනවා හොඳට දැනුම් දීලා කියනවා මේ ශරීර යන්ත්‍රයේ යතුරු දුරු දෙක තමයි අතුරු දෙකයි පතුරු දෙක. අපාරාද භාවයේ ඉඳලා මේ විවිධ පැතිරුමක පෙන්ලා දෙන්න පුළුවන්. අය දෙන්නේ සමබර වෙනවා. ඒක අපාදාගෝ හෝති අපාසංක මානසික පීඩාවල සමබරය මොකද සක්මන් කරන්නේ වැඩකට දෙයි අපි දුන්නට මේ කරන්නේ අක්කලම් කරනවා කියන්නේ මේ හරි සත්තු අක්කලම් කරනවා අර ඊළඟ හරියට මේ පැත්තේ අක්කලම් කරනවා වැඩි ඒ වගේ වචන කියන්නේ ඒක අර්ථ සහිත වැඩක් නෙවෙයි නිකන් සාමාන්‍ය හැසිරෙන ගැටියයි කියන්නේ ඒක අක්කාදාගෝ හෝති අපාසංක ආ ඊගාවට ඉස්ලාම කියන ඇත්තටම අධානකම හොතු පතහනකම. අධානකම කියන්නේ දීර්ඝ ගමන් මාර්ගයකට වැඩිලා අදන් මඟ කියලා කිව්වම පයින් යන හැතැම්ම ගණන් යන ගමනකට කියන අදන් මාර්ගය කියලා. දීර්ඝ ගමනකට යන්න නම් ඔය මේකෙන් දුවගෙන යන අතිශය වැඩ කාලෙින්ද දීර්ඝ ගමන යන්නේ. ඒත් බොහොම සීක්‍රෙන් පටන් අරගන්නවා සීක්‍රේ වැඩ අමාරුයි. දින ගමනා කරන සෑය ඉවසීමේ ශක්තියකින් ගමන සංවිධානය කරගන්න ඕනේ. මේ ශක්තිය මේ වැය කිරීම ප්‍රමාණිකලෝ කරන්නේ. අනේ ආදී අනිපාදිකම් කියන කෙනෙක් ඉන්නවන ะ සක්මන් කළ භාවනා කරනකොට ඒ පුද්ගලයාගේ හිත දීර්ඝ දරක දීර්ඝ ගමනකට සීතානන්ත කරගන්න පුළුවන් ශක්තිය ඒ ශක්තිය දුක කරවතනාගේ වස්තාවෙන් පස්සේ සමහර වෙලාවක මාස 9 තාරිකාවකට බලනවා. සමහර වෙලාවට මාස අපේ හතේ සමාන මාස හයි. අදුම නාගායකත් ඇයි. ඒ දීර්ඝ සක්මනකට එහෙම නැත්නම් දීර්ඝ කාර්යකාර කරුවත් යන වහන්සේ සූදානම් වෙනවා යන්නේ තවත් ගානකට ඉස්සලා සක්මන වැඩි කරනවා කියලා අනුගමනය කරනවා. නැත්නම් අනුසාරි දැනගන්න ගම්ලත් වෙනාට මේ කරේ දීර්ඝ ගමනකට නැත්නම් කාර්යකාර සූදානම් වෙනවා කියලා පිළිගන්නවට සක්මන වැඩි කිරීම. කරුවත් යනාගේ අද කාලේ මේ ලොකු ලොකු ස්වාමීන් වහන්සේලාගේ කාල කතාන් ප්‍රසිද්ධ කරන්නේ. කියන්නේවත් නෑ. තමන්ගේ ප්‍රධාන උපස්ථායකවත් කියන්නේ උපස්ථායක ඥානවන්තන දැනගන්නේ උන්ලෝකෙන් තමයි. අත්හානකම හොත් පතහානකම දෙන්නේ තමයි බරපතල වැඩකදී ලොකු ඉතිනේ ශක්තියකින් වැඩ කෙරේ නැත්නම් අතරමැදි වැඩ කරන්නේ. සතන් ධම්මං මේ ජරම් නිතේති කියලා කියන ඔය සත්‍ය ධර්මය සත්තුන්ගේ වැඩ අතරමඟ ජරාවටපත් වෙනවා. ඒ හේතුව මොකද? මේ සත්මන ඉලක්කීමේ ශක්තිය ඇතුළේ. අනේ ඉලක්කීමේ ශක්තිය ජීව ගමන් වැඩ පිළිවෙලකෝ බරපතල වැඩ කාර්ය කාර්යකාරියක් ගොඩාක්කල් කරගෙන යන්නේ ශක්තිය ඇති කර දෙන්නේ මේ ශක්තිය. වෙන මොනවත් කියන්නේ නැහැ. ඒකට මේ හේතුලා තුනේ සමබර. කොච්චර වැඩාව කොච්චර අලුතින්වත් උතුම් වැඩක් කරගන්නේ. ඒ ආයෙ කොච්චර වාරයක් කරන්නේ ඉක්ුති කර තමන්නේ හැට පහත බන්නේ. මේ ලේක සම ප්‍රමාණයේ වැඩ විදේහයට කරන්න හොඳ පරිත්‍යාගයක් ඇති කරලා දෙන්නේ තමයි. ඊගාට තමයි අපාබාධය කියලා අපි සාකච්ඡා කරන දෙයක කායික ආබාධය කියලා. ඊගාට කියනවා අසිතේ කායිකේ කායිකේ දීපේ සම්මා පරියාම කරගන්නවා. කෑ කන බොන නිරකන කැලිලි අකල කන වගේ දේවල් හොඳට දිරනවා. එදා ඔය පඩේ නෙදී මොකද නෙදී පඩේ. එහෙම නැත්නම් කියනවා නම් මේක ඉස්ලාම් පහළ වෙච්ච නිරේ තමයි බඩේ. ඒ බඩේ නිරේට හේතුව දුක්බර. වැඩ කරන්නේ. හොඳට වැඩ කරනවා නම් ඒ බඩ ආහාර දින අවශ්‍ය ආහාර කොහොමද ගන්නේ? මේ මේ දෙකම දරු කරලා දෙන්න ගන්න ගන්න. මොනේ තානේ අරගෙන ඉන්න වෙලාවේදී සක්ම කරන හිතින් එක්ක නිදා ගන්න. නමුත් සමතනායට ආහාර ගත්තා නම් සක්මන අඳා. ඒ නිසා සඳහන් කළ තුන පරිදි ශෝකවල නැගිට ගන්න බැරි තරම්. උගා කෑම කන. ඉතර බමුණන්ගේ පුරුද්ද. එහෙම වෙනවනම් ඉක්මනට ආයුධ කෙටේනවා. ප්‍රමාණයට වැඩි ආහාර ගත්තොත් ආයුධ කෙටේ. ආහාර ටිකක් කරන කෑම කාලා ඉවරෙච්ච ගමන් බර වැඩවලට යනවනම් දිනනවා, ගස්නවා, දිනනවා, පීනනවා වගේ වැඩවලට ගිය ආයුධ දිනනවා වගේ වේගයෙන් කෙටේනවා. ධානි මධ්‍යස්ථ මාර්ගයන් සක්මන් කරනවා නම් දීර්ඝායස ලැබෙනවා. අර තෝරුත් ප්‍රශ්නේ කියලා මේ ආයුර්වේදය සඳහන් කරනවා විවාහකට කියන ඉස්තිනාංශේ ගහක් මුලට වෙලා වාඩිලා භාවනා කරනකොට අක්ෂියක් ඇවිල්ලා ඒ ගහේ ඉඳලා කෑ ගහනවා තෝරු තෝරු තෝරු ඉතින් අර බමුණ මේ විශ්වනාථ ගහකට ඉඳගෙන බොහෝම භාවනානුයෝගී ගත කරනකොට මේ ඇහුණා මේ විශ්වනාථ හොඳ විදෙක් නැත්නම් මේ ආයුර්වේදයේ ක්ලිනික්ේ වශයෙන් සඳහන් කරන වාග්මත දිනෙච්චින එයා කල්පනා කරනකොට පක්ෂි ආනන්ද කවුරුත් කියලා කවුද ආරෝග්‍ය කියලා මේ අහන්නේ මගේ කියලා. ඉතින් ආයෙ සඳහන් කළා කියනවා හිත දුක් හිත දුක් කියලා. හරියට ප්‍රමාණය දැනගෙන ආහාර ගරගන්න නැදලා ආහාර ගන්න තේනා තමයි ආරෝග්‍ය කියලා ඒ දුක් මාසු උත්තරේ. නමුත් කෝරු පක්ෂ දිගටම දාගහන කෝරු කෝරු කෝරු ඊට පස්සේ හරියට නම් හිතාගත්ත මේ පස්ත්‍යා මනිය උත්තරේ සම්පෝක නැහැ. ඒ නිසා හිත දුක් මේක දුක් පරිණත දුක් කියලා සතුනේ ගත්තා ආහාරයට ගැළපෙන විදිහට මේ ඉරියව්ව ගන්න මනුස්සයා තමයි ආරෝග්‍ය. ඒකෝට පක්ෂය ඒ ගහෙන් ඇවිදලා සතුනි ඉතිනාගේ ඒක කොලකාන්ත ගියා ගන්නවා මේකේ විස්තරය. මේ පක්ෂයකාගේ උදේ කෑගහීමෙන් නම් තර ඉතිනාගේ විවේක බුද්ධිය ඉන්නකොට රට ඉස්සදී අද ආයුර්වේද දෙකට ලකින්නේ එහෙමයි තමයි ගන්න ආහාර විතරක් තපස් ආය ආහාර දෙන්න. ප්‍රමාණි දැනගෙන ගන්න ඕනේ ඊගාවතේ ආහාරයට ගැළපෙන සම්මා පරිණාමයට යන විදිහේ ඉතිහාසයක්. ඉතින් මේ වාගේ ඉරියව්වක් තියෙන බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන හැටි තමයි. ඉතින් එහෙම කරනව නම් මේ දේ නානසන්ත හතර සමතරේ සංකම්නාදිගතෝ සමාධි සුරක්ෂිතෝ හෝති. පඤ්ඤාන්තේති ගන්න සමාධිය පඤ්ඤාන්තේ නැගිටිනකොටම හැලෙන්නේ ඉතිසි. එතකොට ඒක ඇස් දෙක වහගෙන කනට ශබ්ද නැතුව නාසයට ගඳක් නැතුව දිවට රසක් කතාවක් නැතුව කයට ක්‍රියාවක් නැතුව ගන්න සමාධියේ ඉතානත්ම දැඩි සත්කාරයකදී රෝගියෙකුට ලැබෙන කෝයක් වගේ. නමුත් සාමාන්‍ය වාක්‍යවල දැම්මොත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නෙවෙයි සාමාන්‍ය වාක්‍යයේදී ලැබුණා නම් විවේකය ගෙදර ගියාට උනත් අල්ලලයි. ඒ වගේ තමයි සක්මන් භාවනාදී සමාධියක් ඇති කරගත්තා නම් මෙන්න මේ මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල මෙන්න කායිකව. මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල ස්වාධීනව සිද්ධ වෙනවා. කායික වැඩ පිළිවෙල ස්වාධීනව සිද්ධ වෙනවා. ආකාරයේදී Tamante තමන්ම බාහිර කෙනෙක් දකින්නා වාගේ දැක් ගන්න පුළුවන් වෙනවා කියන විදිහට රූපඩයක් වාගේ දැක් ගන්න පුළුවන් වෙනවා කියන විදිහට භාවනා ධර්ම යඳුරු ධර්ම ගැටීම සිද්ධ වෙනවා නම් ඒ ඇතුළේ සමාධිය පරියන්කිට ගියම් වැඩි වෙනවා අන්තකරණය. ඒක නැත්තම් Taman මේ ස්ථානයේ හිටියද වෙන වීගුවේ විදිහට නැත්නම් රජගෙදරදී ඉන්නේ කැලේක තින්නේ මොනවාක්වත් හැම වෙලාවෙදීම සක්මනේදී ඥාතනාදී සමාධිය ගණ්ඩක් පුළුවන් ඒ සමාධිය ස්ථානින් ස්ථාන ප්‍රති බොහොම පදන් වෙච්ච සමාධියක් තමයි ලැබෙන්නේ සක්මනේ ආනේ තරම් ආනිසංස සක්මනේ කියන නිසයි මේ හැම පරියන්කයකට කලින් සක්මන් කරනවා නම් ප්‍රතිපත්තාණි කියලා දෙන්නේ ගත්තන්තෝ ආගත්තාමේ දුක ජානාති කියලා ආනාපාන පබ්බේට පස්සේ සුපසනා භාවනා කරන නැත්නම් මේක මාරු කරගන්න. කලින් සක්මන් කරලා පස්තපදියන්කට යන්න කියන තරමටම මේක සම්පූර්ණ අවබෝධ කරගෙන කියන. ඒක කියන වටනවා. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ කලතුණක් සහිතව අදදු පළවෙනි භාවනා මධ්‍යස්ථානය තමයි මේ ඉස්සන්නේ. ඒක ආදනකොට සෑහෙන වගකීමක් ඇතුළු මේ සක්මන් ඇති කරගන්න නිසා අද හැම තැනම මේ නිස්සාරණ වෙන සක්මන් වල ෆොටෝ පාවිච්චි කරන දක්ෂිය සක්මන්. ඒක වාකල් ඉඳලා මේ නැති වෙලා වාකල් ඉඳ අපේ අපවත් තුනක දාන ඇති බොහෝම ගරු කරපු කෙනෙක් උන්වහන්සේ අන්තිම ආසනයේ වෙලා දැඩි සත්කාරයේ සිට ඉන්න කොටක් කිව්වේ ඉතියේ පහළිය කවුරක්වත් නැති නාපට්ටම් මට මතක් කරන්නේ මට සක්මන් කියනවා නම් ওই විදියට කමක් ඕන. ඒ කොරිඩෝවේ යාතනකට විපාරයක් සක්මන් කරන්න පුළුවන් නම් උන්වහන්සේ මෙතනයි. කොච්චර වෙලක් තුනේ හතරේ බඩේ ඉන්නේ හිටියත් උන්වහන්ස හම්බෙන්න කවුරක්වත් යන්නේ නැත්නම් ඔය අත්කල බඳලා තිබුණේ ඒකයි ඔක සක්මන් කරන කොටය කරා. සක්මන් කරනකොට නෙවෙයි. ආනේ තරම් සක්මන් යන කන්ට තිබුණා. ඒක අපි තේරුම් අරගන්න ඕනේ මේ සතුටක් ගන්න භාවනාව දෙලක්කාර විදිහට දිනු කරන්න නම්. ඒ නැත්තම් සමාජයේ සාහිත්‍ය දිනු කරන්නත් මෙන්න මේ ගච්ඡන්තෝ ආගච්ඡාමේති පදානාති කියන පදේ හොඳට විස්තර හදලා තේරෙනවා. ඊට පස්සේ තියෙනවා සිතෝ ආටිතෝ මේකේ විසින්නවා ඉසින්නවා මේකේ සයනෝ සයනෝ මුති. ඒක විකර්ණනික සූත්‍රය කියන්නේ ගච්ඡ නිතින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිත්තු. ඒ සංකතෙන් අදිත්තේය බ්‍රහ්ම වේදන් විහාරණය කරනවා. තද බල නින්දේ පසු නොවේ. අනිත් හැම වෙලාවක යමින් හිටියත්, පිටිමින් හිටියත්, සුදුමින් හිටියත්, ඉඳාගෙන හිටියත් පවතින සතිය ප්‍රතිපත්තාණයක් අවශ්‍යයි. එහෙමනම් විගතෝ මේක භාවනාවකුත් වෙනවා ප්‍රතිපත්තහනකුත්. නමුත් මේ අද අපි මේ සක්මනට පර වැඩි කරලා ආර්ණයිකපත් කරගන්න ගිය නිසා මේ පූර්ණ වාක්‍යයේ සාමාන්‍ය පදගත අර්ථ අපිට විස්තර කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් කාලයේ සීමාවට දැන් අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගනිමු අපේ භාවනාවේ වීර්ය අඩුකම නිසා විචිත්‍රතාවයේ අඩුකම නිසා යම් තමා වීම යම් මලකට කැම යම් එක තැනක සැක ගැහිල්ලක් මෙත් ඇහිවීමක් කියලා කියනවනම් ඒකට හේතුව මේ අද ඉන්දියාව සම්බන්ධ නොකිරීමයි ප්‍රධාන වශයෙන් සක්මන පිළිබඳ තේරුම් නොගැනීමයි තේරුම් ගත්තා සක්මන පිළිබඳ කමඨාන සුද්ධ කරනකොට කියන්න පැකිලෙන ගැතිය ඒ නිසා අපි එවැනි පැත්තකට දාන්න වටිනා දෙයක් නෙවෙයි බොහෝ වටිනා දෙයක් ඒක තව තවත් දිනු කර ගැනීම අපේ මේ භාවනාව නද මාර්ගයට ඍතු මාර්ගයට සීක්‍ර මාර්ගයට පත් කරගන්න සිදු දනාටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් යුක්තව අදට දීප රත්න දේශනා මෙතන සමාප්ත උත්තාවකාශ මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ